ධාතු කම්මට්ඨාන දෙක කොටස. දෝන මත්තා හෙවත් ද්‍රෝණයක් පමණය. විසුද්ධි මාර්ගයේ 272 පිටුවෙන් මධ්‍යස්ත වූ පුද්ගලයෙකුගේ ශරීරය ඇත්තා වූ ඥාණයෙන් කල්පනා කොට වටහා ගත යුතු වන්නා වූ පරමාණු අංශුවක් පමණ නැත්නම් ඊටත් වඩා බොහෝසේ කුඩා වන්නා වූ ඊ타මත් කුඩා සියුම් වූ පඨවි ධාතු අධික වූ රූප කලාප හෙවත් පඨවි ධාතු අධික රූප කලාප සියල්ල එක්කල විට ද්‍රෝණයක් පමන වීම සාමාන්‍ය ස්වરૂපයයි මෙම පඨවි ධාතු ප්‍රමාණයෙන් අඩක් පමනවන ආපෝ ධාතුව ආබන්ධනය කිරීම වශයෙන් ඒවා සියල්ල පිනුකොට ගන්නා අතර ඒ ආපෝ ධාතුවම අධික වීමෙන් තෙත් වී වැగిරීමට නොයනසේ තේජෝ ධාතුවෙන් රක්ණේ වෙයි. එය සංඝාත වශයෙන් අතිශයෙන් පුරවන ලද්දේ වෙයි. මෙසේ ඒ සියුම් වූ රජස් වූ පඨවි ධාතුව නොවිසිරන්නාසේ හාත්පසින් බැඳීම, පැසීම, සැලීම යන කෘත්‍ය ඇති ආපෝ, තේජෝ, වායෝ ධාතුන්ගේ උපකාර ලැබ ස්නේහයෙන් තෙමන ලද තේජසින් මුහු කරවන ලද වාතයෙන් හම්මන ලද පිටි සුන්නක්සේ පිඬුවි ඝනවි ස්ත්‍රී సంతාන පුරුෂ సంతාන ආදී වූ විශේෂ ලෙස ස්වરૂපය wenwen බවට පත්වන්නේය කුඩා වූ විශාල වූ උස් වූ පහත් වූ දැඩි වූ කල්පවතින බව ආදී වූ ස්වરૂප ප්‍රකට ලෙස දැක්වේ ඉහත සඳහන් අටකතා විස්තරය අනුව මේ ශරීරයේ දල වශයෙන් ගත්කල පටවි ධාතුව අධික රූප කලාප සියල්ල ද්‍රෝණයක් පමණ ඇත. මේ රූප කලාපයක් පාසා පිහිටා ඇති සතර මහා ධාතුවක් පාසා ශ්‍රාවකයන්ට වනාහි ඉතිරි නොකොට අවසානයේ තෙක් මානසිකාරයේ පැවැත්විය නොහැක. ඉදිරි නොකොට අවසානයේ තෙක් මානසිකාරයේ පවත්විය හැකි පරිග්‍රහ කළ හැකි සතර මහා ධාතුන් යම්කිසි ප්‍රමාණයක් ඇත. මානසිකාරයේ පැවැත්වීමට නොහැකි පරිග්‍රහ කර නොහැකි සතර මහා ධාතුන්ද යම්කිසි ප්‍රමාණයක් ඇත. වෙනත් ආකාරයකින් දක්වතොත් පරමාර්ථ තෙක් පරිග්‍රහ කළ හැකි ඥාණයෙන් බෙදා ගැනීමට හැකි රූප කලාප සමහරක් ඇතිවාක් මෙන්ව මානසිකාරය නොපවත්විය හැකි ඥාණයෙන් වෙන්වෙන් කරගත නොහැකි සමහරක් රූප කලාප යම්කිසි ප්‍රමාණයක් ඇත්තේමය ශ්‍රාවක පාරමී ඥානය අනුව තමා අතීතයේ පුහුණු කළ පාරමී ශක්තිය මුල් කරගෙන හොඳින් ගොනු වී පහළ වූ ඥානයේ ආනුභාව නිසා වහවහා භාවනා කිරීමට සමත් වන්නා වූ ද එසේම ඊට වෙනස් වූ ඊතා නැවතිල්ලේ භාවනා කළ යුතු ඇත්තන්ද සිටිය හැක. නමුත් වර්ග වශයෙන් සියලු ධාතුන් ඉතිරි නොකොට නිමවනතෙක් භාවනා කළ යුතුය. පහත සඳහන් විවරණය කියවා බලන්න. මහා ටීකාව 3 274 පිටුව. තම අධ්‍යාත්මික ශරීරය තුල පිහිටා ඇති රූප ධර්ම නාම ධර්ම වර්ග සියල්ලද අන්‍යයන්ගේ හෙවත් බාහිර సంతානෙහි පිහිටා ඇති රූප ධර්ම නාම ධර්ම වර්ග සියල්ලද යන මේ සියලු නාම රූප ධර්ම සංඛාරයෝ පුරුෂයා ස්ත්‍රිය පුද්ගල සත්ව මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආදී ලෙස సంతාන වශයෙන් නොබෙදා නොවිමසා බාහිර වශයෙන් සාමාන්‍ය සමූහ ලෙසද සමස්ත ලෙසද විපස්සනා භාවනාවෙන් සලකා බැලීම වනාහි ශ්‍රාවකයන්ගේ විපස්සනා ඥාන ශේස්ත්‍රයේ හෙවත් සම්මස්සනචාර ශේස්ත්‍රය වන්නේය. මේ විස්තර කළ ක්‍රමයට අනුව අජ්ජත්ත බහිද්දා යන సంతාන දෙවර්ගයේම 28 කාර වූ 28 ආකාර වූ රූප වර්ග සියල්ල රූප කර්මස්ථාන වගුවල පෙන්වා ඇති ආකාරයට ඇසෙහි 54ක්ය යනාදී වශයෙන් වූ රූප වර්ගයන් වශයෙන් සියල්ල නිමවනතෙක් පරිග්‍රහ කරමින් භාවනා කළ යුතු බව සිහියට ගන්න. ඉහත දැක් වූ කොටස වඩා ප්‍රකට සඳහා විස්තර කළ යුතුය ඇත. චක්කු දසක කලාප බොහෝ ගණනක් ඇසෙහි ඇත. එක ෂණයක පිහිටා ඇති කලාපයන් ගැන මෙහි සැලකේ. එම රූප කලාපයන් තුල සමහර චක්කු දසකයන් තුල පමණක් පරමාර්ථ රූප ධර්මයන් පරිග්‍රහ කළ හැකි වී ඉතිරි දශකයන් වනාහි පරිග්‍රහ කිරීමට නොහැකි විය හැක්කේය යන ලෙසට වටහා ගනු මැනවි. චක්කු දසක කලාපවල මෙන් රූප කලාප එක එක වර්ගයක පිහිටා ඇති සියලු රූප කලාප සියල්ල නිමවන තෙක් පරමාර්ථය දක්වා ලංවන තෙක් පරිග්‍රහ කළ නොහැකි නමුත් වර්ගයන් වශයෙන් සියල්ල වනාහි සම්පූර්ණ තෙක් පරිග්‍රහ කළ යුතු වන්නේය. ඇස කන නාසය දිව ශරීරය හදය වත්තු යන සය ස්ථානයන් සම්බන්ධයෙන් මෙලෙසට වටහා ගන්න. පින්වත් ඔබ හය ස්ථානයන්හි පිහිටා ඇති පැහැදිලි රූප කලාපයන්හි සතර මහා ධාතුන්ද අපැහැදිලි රූප කලාපයන්හි සතර මහා ධාතුන්ද පරමාර්ථයේ තෙක් පැහැදිලි වී යනු පිණිස පරිග්‍රහ කරන්න. සාර්ථකත්වයට පත් වූ පසු පින්වත් ඔබ චතු ධාතු වවත්තාණයේ නැමැති ධාතු මනසිකාර සමත කොටස සම්පූර්ණ කළා වන්නේය. දිට්ඨි විසුද්ධි ඥාන මට්ටමද තමා වශයෙන් පිවිසීම ආරම්භ කළා වන්නේය. සත්ත්‍ය සංඥා අත්ත් සංඥා බිඳීම මජ්ක්‍ධිම නිකාය අට කතාව 1 245 පිටුව මහා ටීකාව 1 365 පිටුව බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේහි ධාතු කර්මස්ථාන භාවනා වාරයේදී ගවඝාතක උපමාව අඩංගු කොට දේශනා කොට ඇත. එම දේශනාවෙහිලා අදහස් කරන දේ මෙලෙස වන්නේය. ගවඝාතකයා මස් වැඩිම සඳහා ගවයා තර කරන අවස්ථාවේදීද ගවයා මැරීමට ගව වදකාගාරයට ගෙන යන විටද වදකාගාරයට ගෙන ගොස් ගවයා එම වදකාකාරයේ බඳින විටද එම ගවයා මරණ අවස්ථාවේදීද මැරීමෙන් පසු ගව කුණ දකින විටදීද එම ගවයාගේ මස් වෙනම ඇට වෙනම බඩවැල් පීකුදු වෙනම යන ලෙසට ඒ ඒ කොට්ටාසයන් එකින් එක වෙන් නොකල තාක්කල් එම ගවඝාතකයාගේ සිතෙහි ගවයෙක් යන සංඥාව නොබිදී පවතින්නේය. නමුත් එම ගවයා මස් වෙනම, ඇට වෙනම, බඩවැල් වෙනම, පීකුදු වෙනම යන ලෙස ඒ කොට්ටාසය වෙන්වෙන් කොට රැස්කොට සතරමන් සන්ධිස්ථානයක ගවමස් විකිණීමට නතර වී සිටින එම ගවඝාතකයාගේ සිතෙහි ගවයෙකු යන සංඥාව බිඳී ගොස් ගව මස් යන සංඥාව පහළ විය. එම ගවඝාතකයාගේ సంతානේ මම ගවයෙකු විකිනමින් සිටින්නෙමි මේ පුද්ගලයෝ වනාහි මගෙන් ගවයෙකු මිලදී ගනිත්‍ය යන ලෙස වූ සංඥාවන් නොවන්නේය ඇත්ත වශයෙන්ම එම ගවඝාතකයාගේ సంతානේ මම ගවමස් විකුණමින් සිටින්නෙමි මේ පුද්ගලයන් වනාහි මාගෙන් ගවමස් මිලදී ගන්නේ යයි යන මේ කල්පනාව පහළවන්නේය මේ විශේෂ උපමාව අනුව යෝගාවචර භික්ෂුවගේ సంతානයේද පෙර පරමාර්ථ ඥාන ඇස අන්ධ වූ බාල පෘතජන වූ කාලේ ගිහිව හෝ වේවා පැවිද්දෙකු වශයෙන් හෝ වේවා සිටින්නා වූ පවතිනා වූ මේ රූපස්කන්ධේ සන්තති ඝන සමෝහ ඝන කිච්ච ඝන යන රූප පිඩු රූප සමෝහ ඥානෙන් බිඳ කඩා බලා රූප කලාප එක එකක් තුල පිහිටි ඇත්තා වූ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුන් එකින් එක ඥානෙන් පරිච්ඡේද වශයෙන් වෙන්කොටගෙන ධාතු ස්වභාව පින්ඩ වශයෙන් ඥානෙන් ප්‍රතිවේක්ෂා නොකලතාක් සත්වයා යන සංඥාව පුද්ගලයා යන සංඥාව නොබිදී නොසිදී පවතින්නේය. නමුදු රූපස්කන්ධ පිඬු කැටිති එකින් එක ඥානෙන් බෙදා රූප කලාප එක එකක් තුල පිහිටා ඇති නියම පරමාර්ථ ධර්ම සාරය වන පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතු ඥානෙන් ප්‍රත්‍යවේක්ෂා කරමින් සලකා බලමින් භාවනා කළ හැකිය පරිග්‍රහ කළ හැකි විට එම යෝගාවචර භික්ෂුවගේ సంతානයේ සත්වයා යන සංඥාව එනම් සත්ත්‍ය සංඥාව බිඳි විනාශ වී යන්නේය ධාතුන් වශයෙන් පමණක් සිත පිහිටා සිටින්නේය. මෙය උපමේය විවරණයයි. එම නිසා බුදුරජාණන් වහන්සේ මෙලෙස දේශනා කළ සේක. යෝගාවචර භික්ෂුව හිඳින ආකාරයට සිටින ආකාරයට මෙම රූප කායස්කන්ධයම මෙම රූප කායස්කන්ධය තුල පඨවි ධාතුව ඇත්තේය. ආපෝ ධාතුව ඇත්තේය. තේජෝ ධාතුව ඇත්තේය. වායෝ ධාතුව ඇත්තේය. යයි පුද්ගලයන් සත්වයන් නැති ධාතු පිඬු කැටිති වශයෙන් එකින් එක ප්‍රත්‍යවේක්ෂා කරමින් සලකා බලමින් සිටින්නේය. මහණෙනි සුදුසු ලෞකික උපමාවකට අනුව කල්පනාහි දක්ෂ වූ ගවඝාතකයෙක් හෝ ගවඝාතක අන්තේවාසිකයෙක් ගවදෙනක ඝාතනය කොට මස් වෙනම ඇට වෙනම ආදී වශයෙන් කොටසින් කොටස වෙන්කොට හතරමන් හන්දියක විකිනීම තබාගෙන සිටී. මහණෙනි මේ උපමාව අනුවත් යෝගාවචර භික්ෂුව හිඳින ආකාරයට සිටින ආකාරයට මේ රූපකාය ස්කන්ධයම මේ රූපකාය ස්කන්ධයේ පඨවි ධාතු ඇත ආපෝ ධාතු ඇත තේජෝ ධාතු ඇත වායෝ ධාතු ඇත පුද්ගලයෙක් සත්වයක් නැත වශයෙන් ධාතු පිඬු කැටති ස්වභාව වශයෙන් එකින් එක ප්‍රත්‍යවේක්ෂා කරමින් සලකා බලමින් සිටින්නේය. මජ්ක්‍ධිම නිකාය 1 245 පිටුව මහා ටීකාව 1 365 පිටුවෙන් රූප ඝන තුන් ආකාරය මහා ටීකාව 1 365 පිටුව රූප ලෝකේහි සන්තති සමූහ කිච්ච යයි ඝන වර්ග තුනක් ඇත. ඉහත ලිහා දක්වන්නට යෙදුණු පරිදි ධාතු කර්මස්ථාන භාවනා වඩන්නේ රූප කලාප දැකීමට පෙර අවස්ථාවෙහි සන්තතියක් වශයෙන් පවතින්නේය යනු නොදන්නේය. පින්වත් ඔබගේ ඥානය සන්තති ප්‍රඥප්තිය මගින් ආවරණය වී පවතින්නේය. එම කාලය තුර අරමුණු වශයෙන්ගෙන භාවනා කරන සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණ අරමුණෙහිද සන්තති ඝන සමෝහ ඝන කිච්ච ඝන යන ඝණයන් නොබිදී සන්තති ප්‍රඥාප්ති සමෝහ ප්‍රඥාප්ති සංඨාන ප්‍රඥාප්ති යන මේවා සම්පූර්ණයෙන් දුරු නො වූ රූප ස්වභාව ලක්ෂණයන් පමණක් පැනෙන්නාහ යම් අවස්ථාව පින්වත් ඔබගේ ඥානීය දියුණුව තියුණුව පැමිණෙන්නේද එවිට ඉහත සඳහන් ලෙසට රූප කලාපයන් දැකීමට පටන් ගන්නේය එම අවස්ථාවෙහි සන්තති ගණයයි කියන ලද ප්‍රවාහයන් ලෙස පවතින රූප ඝන භාවය බිඳී යන්නේය රූප ප්‍රවාහයන් ලෙස පවතින ඝන බහල ස්වභාවය උපවත් වූ ගුලි පිඬු මූණත් වශයෙන් නොවේ යහුසුලුව ඇතිවෙමින් නැතිවෙමින් පවතින රූප කලාප අංශු ලෙසට පමණක් දකිමින් සිටින නිසා ඝන සන්තතිය යයි කියන රූප ප්‍රවාහයේ එකට බැඳී පවත්නා తත්වය බිඳී යන්නේය. එහෙත් සමෝහ ඝන කිච්ච ඝන යන ඝනයන් දෙක වනාහි නොබිදී පවතින්නේය. ඉදින් පින්වත් ඔබට රූප කලාප එක එකක් තුල පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා ධාතුන් ඥානෙන් පරිච්ඡේද කොට ගත හැකි වූ කලෙහි සමූහ ඝන යන ඝනයේද බිඳී ගියා වන්නේය. ඉදින් රූප කලාප එක එකක් තුල පිහිටා ඇති උපාදාය රූපයන්ද දිගට පරිග්‍රහ කරන්නට හැකි විට සමූහ ඝන යන රූප ඝනයන් සම්පූර්ණයෙන්ම බිඳී යන්නේය. පින්වත් ඔබ රූප පරිග්‍රහ ඥානය එනම් රූපයන් පරිග්‍රහ කළ හැකි ඥානය මගින් සන්තති ගණය පමණක් නොව සමූහ ගණයත් බිඳීමට හැකිවන්නේය. ඉදින් පින්වත් ඔබ රූප කලාප එක එකක් තුල පිහිටා ඇති අට වාර්ගික හෝ නව වාර්ගික හෝ දස වාර්ගික හෝ රූප පරමාර්ථ ධර්මයන් ඥාණයෙන් පරිච්ඡේද කොටගත නොහැකි වූ විට පරිග්‍රහ කළ නොහැකි විට රූප කලාප වශයෙන්ම පමණක් දැකගනිමින් සිටින විට සමෝහ ප්‍රඥප්ති, සංඨාන ප්‍රඥප්ති යන මේවා පැහැදිලි නැති නිසා පින්වත් ඔබගේ ඥානය ප්‍රඥප්තියම ගැලගෙන ප්‍රඥප්තියම එල්බගෙන සිටින්නේය. රූප කලාප එක එකක් තුල පිහිටා ඇති රූප ධර්ම එක එකක පරමාර්ථ ධර්ම ස්වභාවයන් එක එකකට සිත යොමුකොට පරිග්‍රහ කළ හැකි විටම ඥානයෙන් බෙදා පරිච්ඡේද කොටගත හැකි විටම පරමාර්ථයන් ඥානයෙන් දැකගත හැකි වන්නේය. සමෝහ ප්‍රඥාප්තිය බිඳී යන්නේය. සමෝහ ඝන නම් වූ රූප මිටි බිඳී යන්නේය. ඉදින් පින්වත් ඔබ ලක්ෂණ ආදී සතර සම්බන්ධයෙන් ලියා දක්වා ඇති පරිදි රූප කලාප එක එකක් තුල පිහිටා ඇති පරමාර්ථ රූප ධර්මයන් ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන ක්‍රමය අනුව වැඩිදුරට පරිග්‍රහ කළ හැකි විට සන්තති ඝන සමෝහ ඝන යන මේවා පමණක් නොව කිච්ච ඝන එනම් රූපයන්ගේ කෘත්‍ය වශයෙන් ඇති ඝන බහලභාවයේද බිඳ දැමීම කරන්නේය කිච්ච ඝනේ ඥානෙන් විදීමට හැකි වුණා වන්නේය ඒ ඒ රූප ධර්මයන්ට අදාළව ඒ ඒ කෘත්‍යයක් බැගින් නැත්තේය. පඨවි ධාතු වනාහි කලාපයක් තුල ඇති රූපයන්ට ප්‍රතිෂ්ඨාන කෘත්‍ය කර දෙන්නේය. එය පතිට්ඨාන කෘත්‍යයි. ආපෝ ධාතු වනාහි රූප ධර්මයන් වැඩි දියුණු කිරීමේ කෘත්‍ය කර දෙන්නේය. එය බ්‍රෝහණ කෘත්‍යයි. තේජෝ ධාතු වනාහි කලාපය තුල ඇති රූප ධර්මයන් මේරීමේ කටයුත්ත කරයි. එය පරිපාචන කෘත්‍යයයි. වායෝ ධාතු වනාහි තල්ලු කිලීමේ කටයුත්ත හෙවත් සමුදීරණ කෘත්‍ය කරයි. මෙලෙස ඒ රූප ධර්මයන් අදාළ ඒ ඒ කෘත්‍යයන් ඇත. යෝගාවචර පුද්ගලයාට එම රූප ධර්මයන්හි ඒ ඒ කෘත්‍යන්ද පරිග්‍රහ කිරීමට එනම් ඥානෙන් බෙදා පරිච්ඡේද කර ගැනීමට ඉහත සඳහන් pāli අට කතා ටීකා උපදෙස් දී ඇත. මේ ඒ ඒ කෘත්‍යයන් නොදන්නා විට පින්වත් ඔබගේ රූප පරිග්‍රහ ඥානය කිච්ච ගණයෙන් එවත් කෘත්‍ය වශයෙන් එකට බැඳී ආවරණය වී පවතින්නේමය රූප ධර්මයන්හි ඒ ඒ අදාළ කටයුත්ත කෘත්‍ය ඇති බැවින් වෙන්වෙන්ව පවතින බව නොදක කෘත්‍ය එකක්ම වශයෙන් පිළිගන්නා බවට අදහන සුළු බවට වනාහි මෙහිලා කිච්ච ගණයෙන් ආවරණය වී පවතින්නේ යැයි කියනු ලැබේ. එම කිච්ච ගණයේද ඥානෙන් බෙදා වෙන්කොට පරමාර්ථ රූප ධර්මයෙන් පරිග්‍රහ කරන්න. රූප ලෝකයේහි ආරම්මන ඝන නැත. ධම්ම සංගණිය 14 පිටුව 446 පිටුව 538 පිටුව 71 පිටුව මහා ටීකාව 2 347 පිටුව රූප ධර්මයන්හි සන්තති ඝන සමූහ ඝන කිච්ච ඝන ආරම්මන ඝනයයි සතර ආකාරයක් ඇති බවත් නාම ධර්මයන්හිද සන්තති ඝන සමූහ ඝන කිච්ච ඝන ආරම්මන ඝන යයි ඝන හතර ආකාරයක් ඇති බවත් ආචාර්ය පරම්පරානුකූල සම්ප්‍රදායනුකූල කියමනක් ඇත එසේ නමුත් ইහත සඳහන් අටකතා ටීකාවන්හි රූප ධර්මයන්හි ආරම්මන ඝන නැති බවත් සන්තති ඝන සමූහ ඝන කිච්ච ඝන යන ඝන තුනක් පමණක් ඇති බවත් පෙන්වා දී ඇත බුදුරජාණන් වහන්සේ ධම්මසංගණී පාළියේහි අරමුණු කළ හැකි සාරම්මන ධර්ම අරමුණු කළ නොහැකි අනාරම්මන ධර්මයයි පරමාර්ථ ධර්ම කොටස් දෙකක් වශයෙන් දේශනා කොට ඇතිසේක ඒවායින් අරමුණු කළ හැකි සාරම්මන ධර්මයන්හි වේදනා සංඥා සංඛාර විඥාන යන නාමස්කන්ධයන් හතර සමස්තයක් ලෙසගත් කල ඒ තුල කුසල අකුසල විපාක ක්‍රියා හා අව්‍යාකෘත ධර්මයන් පවතින බව බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කොට ඇතිසේක අනාරම්මන එවත් අරමුණු කළ නොහැකි ධර්මයන් වශයෙන් රූප ධර්ම සියල්ල හා අසංකත ධාතු ලෙස නිබ්බාන ධර්මයේ යන මේ දෙක බුදුරජාණන් වහන්සේම දේශනා කොට ඇතිසේක. අරමුණු කළ හැකි සාරම්මන ධර්මයන්හිම පමණක් ආරම්මන ඝන ඇති බවද ඉහත සඳහන් අටකතා ටීකාවන්හි පෙන්වා දී ඇත. සාරම්මන ධර්මයෝ වශයෙන් ආනාපාන පටිභාග නිමිත්ත, ඕදාත කසින පටිභාග නිමිත්ත වැනි ප්‍රඥාපති සමත නිමිතිද රූප කලාප එක එකක් ඇතුළත පිහිටා ඇති සතර මහා ධාතුන්හි ස්වභාව ලක්ෂණ එක එකක් යයි කියන පරමාර්ථ ධර්ම වැනි වූ පරමාර්ථ අරමුණුද යන ලෙසට ප්‍රඥප්ති පරමාර්ථ යන දෙආකාරයම අරමුණු කළ හැකිය. මෙලෙස අරමුණු ගැනීමේදී චිත්තක්ෂණ එක එකක් තුල සාරම්මන ධර්ම නම් වූ චිත්ත චෛතසිකයන් අඩුම වශයෙන් 8ක් පිණු වී ඇත. සමහර විට සමත භාවනාසිත විපස්සනා භාවනා සිත යන ජවනයන්හි චිත්තක්ෂණයක් පාසා චිත්ත චෛතසික 34ක් දක්වා එකට යෙදෙන්නේය. එම චිත්තක්ෂණයක් තුල එකට යෙදී ඇති චිත්ත චෛතසික අරමුණක් අරමුණු කරන විට විවිධව වෙනස්ව පවතින්නේය. මජ්ක්‍ධිම නිකාය අට කතාව 1 248 පිටුව මූල ටීකාව 1 87 පිටුව ආරම්මණං පරිග්ගහෙත්වා විජානන්තං uppajjamanan විඥානං විජානානං ආරම්මනස්ස උපලද්දි ඉහත සඳහන් අටකතා ටීකාවන්ට අනුව එම නාම ධර්ම මිටිවල ඇති සිත වනාහි අරමුණ ගැනීමේ ස්වභාවය ඇත්තේය. උපමාවක් රූප කලාපයන් තුල පිහිටා ඇති පටවි ධාතුවට අවධානය යොමු කොට බලන්න එලෙස අවධානය හසු කරගත් කල මානසිකාරයට යොමු විට පඨවි ධාතුව දැකගත හැක්කේ යයි කිව හැක්කේය. අරමුණු කොට නොලද කල මානසිකාරයට හසු නොවන කල පඨවි ධාතුව දන්නේ යයි කිව නොහැක්කේය. මේ නිසා දැන ගැනීමට වනාහි සිතින් අරමුණ ගැනීමේ ස්වභාවයම වන්නේය. අරමුණගෙන දැන ගැනීමේදී ස්වභාවයයි පස්සේ වනාහි අරමුණ හා හැපීමේ ගතියම ස්වභාව කොට ඇත. අරමුණ හා සිත සම්බන්ධ කරවන ගතිය වන්නේය. වේදනා වනාහි අරමුණේ රසය විඳින්නා වූ ස්වභාවයම වන්නේය. මෙලෙසට සාරම්මන ධර්මයන් අරමුණු ගන්නා ආකාරයේ විවිධ බව වෙනස් බව වන්නේය. ඉතිරි සාරම්මන ධර්මයන්ද මේ ක්‍රමයටම වටහා ගන්න. බුරුම මහා ටීකාව 2 437 පිටුව මෙලෙසම සාරම්මන ධර්මයන් අරමුණක් අරමුණු කරන විට අරමුණු ගැනීමේ ස්වභාවය විවිධ වන වෙනස් වන අතර මෙය පස්සේය මෙය වේදනාවය මේ සංඥාවය මේ චේතනාවය මෙය විඥානේය යනාදී ලෙසට වෙන්වෙන්ව නොදැන එම සාරම්මන ධර්මයන් සියල්ල මිටියක් ලෙස එකක් ලෙස බාර ගැනීම ආරම්මන ගණයයි කියනු ලැබේ. එම නිසා ආරම්මන ඝන යන සාරම්මන ධර්මයන් හා සම්බන්ධ වූ ඝන වර්ගයක් වන බැවින් රූප කොටස හා සම්බන්ධ කොට සන්තති ඝන, සමෝහ ඝන, කිච්ච ඝන යන ඝන තුන් වර්ගය පමණක් පෙන්වා ඇති බව වටහා ගන්න. ධාතුසෝ පච්ච වෙක්කති බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේහිලා ධාතු මනසිකාර කොට්ටාසය දේශනා කිරීමේදී ධාතුසෝ පච්ච වෙක්කති එනම් පුද්ගල සත්ව ජීව ආත්ම නැති වශයෙන් ධාතු ස්වභාව මිටි වශයෙන් සතර මහා ධාතුන් එකක් එකක් ප්‍රත්‍යවේක්ෂා කරමින් සලකා බලමින් භාවනා කරන ලෙස අනුශාසනා කොට ඇතිසේක එම අනුශාසනාවෙහිලා ඉහත සඳහන් ඝන වර්ග 3 ඥානෙන් බිඳලමින් රූප කලාප එක එකක් තුල පිහිටා ඇති පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතු හා පරමාර්ථ ධර්ම ස්වභාව ලක්ෂණ තෙක් ලංවනසේ පරිග්‍රහ කරමින් භාවනා කිරීමට අනුශාසනා කළ බව අට කතා ටීකාවන්හි පෙන්වා දී ඇත. එම නිසා ධාතු කර්මස්ථානය භාවනා කරමින් රූප කලාප එක එකක් තුල පිහිටා ඇති සතර මහා ධාතුන් පරමාර්ථ ධර්ම ස්වභාවය දක්වා ලංවනසේ එක එකක පෞද්ගලික ලක්ෂණයන් පරිග්‍රහ කළ විටම එනම් ඥානෙන් පරිච්ඡේද කළ හැකි විටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෙසට ධාතු කර්මස්ථානය අංග සම්පූර්ණ වන බව වටහා ගන්න. සැලකියමත් සැලකිලිමත් විය යුතු තැනකි ධාතුසෝ පච්ච වෙක්කති යන්න මින් ඉෂ්ට වන්නේය. එලෙස රූප කලාප එක එකක් තුල පිහිටා ඇති සතර මහා ධාතු එක එකක් ඥාණයෙන් පරිච්ඡේද කොට හැකි විටම පරමාර්ථයේ තෙක් ඥාන දර්ශනය වශයෙන් ළඟා වන්නේය. පරමාර්ථය දක්වාම ඥාන දර්ශනය වශයෙන් ළඟා වූ විටද අනත්ත නම් වූ ආලෝකයේ උදාවන්නේය. සිත් ගන්නාසුළු ආලෝකයේ ඕභාසය නැගෙන්නේය. එම අවස්ථාව දක්වා ළඟා වූ විට සත්ත්‍ය සංඥා අත්ත්‍ය සංඥා දුර වී යන්නේය. විභංග අට කතාව 35 පිටුව. එක එකක් වූ රූප ධර්ම නාම ධර්ම පරමාර්ථ ධාතු ඥානයෙන් වෙන්වෙන් කොට රූප මිටි රූපස්කන්ධ නාම මිටි නාමස්කන්ධ රූප ඝන නාම ඝන එක එකක් ඥාණයෙන් බිඳීමට විනාශ කිරීමට හැකියාව ඇති අනත්ත් ලක්ෂණය අනාත්ම අරුණාලෝකය සෝකීය ස්වභාව ලක්ෂණ වශයෙන් ඇති හැටියට යෝගාවචර පුද්ගලයාගේ ඥානෙහි ප්‍රකටව තහවුරු විය හැක්කේය අනාත්ම අරුණාලෝකය මනාකොට මතුවී ආකල සත්ත්ව සංඥා අත්ත්ව සංඥා බිඳී යාම සිදුවේයි. මෙහිදී සත්ත්ව සංඥා අත්ත්ව සංඥා පිළිගැනීම ටීකාචාර්යන් වහන්සේ ආත්ම දිට්ටි දෙවර්ගයක් ලෙස පෙන්වා දී ඇත. 1. ආත්ම දිට්ඨිය මේ ශාසනයේ පිට දිට්ටි සහිත සමහර පුද්ගලයන් දරන්නා වූ ආත්මය මරණයෙන් විනාශ වේ යයි යන අදහස උච්ඡේද දිට්ඨියයි. ආත්මය වනාහි මරණයේදී විනාශ නොවේ සදාකාලිකව පවතී යයි සමහරු පිළිගනී. ඒ ශාස්වත දිට්ඨියයි. ආත්මය ශරීර කූඩුවේ හිමිකරුවෙකු වන්නේය. ශරීර කූඩුව භවයෙන් භවයට අලුතින් අලුතින් මාරුවන නමුත් ආත්මය වනාහි මාරු නොවන්නේය. වෙනස් නොවන්නේය. ශරීර කූඩුවක පාසා නොසිඳී සදාකාලිකව අනුගමනය කරන්නේය. ආත්මයට කැමති ඕනෑම දෙයක් කිරීමේ හැකියාව ඇත. ආත්මය කැමතිතාක් දෑ වින්දනය කරන්නේය. ආත්මය සියල්ල පාලනය කරයි. ආත්මය තම කැමැත්ත අනුව ශරීර කූඩුව වැඩ කරවයි. මේ ආකාරයට ආත්මයක් ඇති බව කියති. එනම් අත්ත දිට්ටියයි. දෙක ලෝක සාමාන්‍ය අත්ත ගහණය එවත් ලෝක වෝහාර අත්ත ගහණය ලෝකේහි පුරුෂයා ස්ත්‍රිය පුද්ගලයා සත්වයා, මිනිසයා, දෙවියා, බ්‍රහ්මයා ආදීන් ඇත්තටම ප්‍රකටව ඇත්තේ යයි දිට්ඨි වශයෙන් වරදවාගෙන කීම සිදුවේයි. ලෞකික සාමාන්‍ය අත්ගහණය හෙවත් ලෝක වෝහාර අත්ගහණය මිනිසයන් විසින් භාවිතා කරන විවහාර කරන ක්‍රමය අනුව ප්‍රකටවම ඇත්තේ යයි වරදවා ගන්නා ආත්ම ග්‍රහණයක්ම වන්නේය. සත්ව සංඥාවම වන්නේය. යෝගාවචර පුද්ගලයා ධාතු කර්මස්ථාන ක්‍රමය අනුව ක්‍රමානුකූලව භාවනා කරන විට රූප කලාප එක එකක් තුල පිහිටා ඇති සතර මහා ධාතුන්ද සමග උපාදා රූපයන් පරමාර්ථය දක්වා ලංවනු පිණිස ඥාණයෙන් පරිච්ඡේද කොට ගත හැකි අවස්ථාවෙහිම එම රූප ධර්මයන්හි ඊ타මත් යහුසුලව ඇති ඇතිවීමේ නැතිවීමේ ස්වභාවයද ඥාණයෙන් දැකගන්නේය එම රූප ධර්මයන්හි විනාශ නොවි ඝනව පවතින ආත්මයක් නැති බවද දකින්නේය. එම රූප එම නාම ධර්මයන් තුල තන්පත්ව ඇති ආත්මයක්ද හමුනවන්නේය. මේ රූප වනාහි පුරුෂයාය මේ රූප වනාහි ස්ත්‍රියය යනාදී ලෙසට කිව හැකි අවස්ථාවක්ද නැත. එලෙස කිව හැකි ආත්මයක්ද සොයන්නේ නමුත් හමුනවන්නේය. කිව හැකි පුරුෂ ස්ත්‍රී කෙනෙක්ද හමුනවන්නේය. එම අවස්ථාවෙහි එම යෝගාවචර පුද්ගලයාගේ సంతානයේ අත්ත දිට්ඨිය මෙන්ම ලෝක සාමාන්‍ය ලෝක වෝහාර ආත්මග්‍රහණය යන ග්‍රහණ දෙයාකාරය බිඳී ගියා වන්නේය.